ඉතින් මේ සූත්‍රයේ සිටි නිදානේ නැත ආරම්භය ගැන මතක් කළොත් ඒ සර්වචන් වහන්සේ වැඩ ඉන්න කාලික නැත්නම් සර්වචන් දිගේ සමකාලීනව හිටපු එක්තරා භික්ෂුන් වහන්සේ නමකට ප්‍රශ්නයක් මත වුණා කිත්තාවතාකෝ ආවසෝ බික්කුණෝ දසනං සුවිසුද්ධං හෝති කියලා නැත්නම් කිත්තාවතා බික්කුණෝ දසනං සුවිසුද්ධං හෝති චිතකින් භික්ෂුවකගේ දර්ශනය දැක්ම පිරිසිදු වෙයිද ඉතින් මේක මේ ස්වාමීන් වහන්සේ බරපතලයි කියලා හිතපු නිසා වැදගත්යි කියලා හිතන නිසා Tamanට වැඩි දන්නවයි කියලා හිතන ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා අහනවා චිත්තවතාවකෝ ආවතෝ භික්ඛුනෝ දර්ශනං සුවිසුද්ධං හෝති. එවත් මේ භික්ෂුවකගේ දර්ශනය සුවිසුද්ධ වෙන්න චිත්තකින් සුවිසුද්ධ වේද කොහොමද මේක වෙන්නේ කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේ නැත්නම් පළවෙනියෙන් අහන ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ ස්පර්ශ ආයතන හයේ හට ගැනීම සහ ගිවි යෑම උදය සහ වය එහෙම නැත්නම් සමුදය අත්ංගමය දන්නවනම් ඒ මතින් ඒ දැකීම තමයි ඒ විචිත දැකීම තමයි දර්ශනීය සුවිසුද්ධ භාවය කියලා. නමුත් මේ ප්‍රශ්න අහන ස්වාමීන් වහන්සේට ඒක සතුටටපත් වෙන්නේ නැහැ. අසන්තුෂ්ටෝ. ඒ හාමුදුරුවෝ අර වචනේ පිළිගන්නෙත් නෑ ප්‍රතික්ෂේප කරන්නේත් නෑ. මොකද අසන්තුෂ්ප්තව තව කෙනෙක් තව හාමුදුර කෙනෙක් ළඟට ගිහිල්ලා කරු කටයුතු කෙනෙක් ළඟට ගිහිල්ලා අහනවා අර ප්‍රශ්නේම කිත්තවතා කෝවවසෝ භික්ඛූනං දස්සනං සුවිසුද්ධං හෝති. එවැනි භික්ෂුවකගේ දර්ශනීය පිරිසිදු වෙන්නේ කොහොමද කියලා. දැන් පළවෙනි සාකච්ඡාව සැසිවාරේ දානි නැති ඒ දෙවෙනි ස්වාමීන් වහන්සේ කියනවා යතෝ චකෝ ආවසෝ භික්ඛූනං පංචන්නං උපාදානස්කන්ධාන සමුදයං ච අත්තංගමච්ච යථා භූතං පජානාති එත්තාවතාපෝ ආවෝ බික්කෝණං දසන සුසුද්ධං කෝති. එවත්නි යම් කිසි කෙනෙක්ගේ නැත්තම් බණ භාවනා කරන භික්ෂුවකගේ උපාදානස්කන්ධයන්ගේ පහක් වූ උපාදානස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම උදය වය සමුදය අත්ංගමය දන්නවනම් එයාගේ දර්ශනය සුසුද්ධයි. අපි ඊයේ දේශනාවේ අවසාන භාගය වෙනකොට ඇත්තට මේ මාතෘකාවට ප්‍රවිෂ්ටයක් ලබා ගත්තා පුළුවන් ප්‍රමාණයට අවස්ථා හැටියට විස්තර ඉදිරිපත් කරගත්තා. ඒකවල තීරුම් ගන්නට උත්සාහ කළේ අපේ මේ ස්පර්ශ ආයතන හයක් ගැන අපි පරණ මාතෘකාවට උත්තරයට සාපේක්ෂව අපි කෙලිදැනුමක් ලබා ගත්තා. ඒ ඒ ස්පර්ශ ආයතන හයෙහි ඒ ඒ වෙලාවට අත්දැකීම් පහළ වෙනවා. සංසිද්ධි සිද්ධ වෙනවා. අන්නේ සංසිද්ධි සිද්ධ වෙන හැම වෙලාවකම ඒ ඒ තැන්වල උපාදානස්කන්ධ පහ පහළ වෙනවා. එතකොට බලන්නේ බවටපත් වෙන ඕනම වෙලාවක බැලීම හා සම්බන්ධ උපාදානස්කන්ධ පහ ඒ චිත්තක්ෂණේ පහළ වෙනවා. ඒත් එක්කම අපි හිතමු බොහොම යොහසොලුව ඒ පුද්ගලයාම අසන්නෙක් පාටපත් වෙනකොට ඒ ඇසීම හා සම්බන්ධ උපාදානස්කන්ධ පහ පහළ වෙනවා. ඉතින් මේක තමයි චිත්ත නියාමයේ අනුව සිදුවෙන දේ. නමුත් මේ ප්‍රශ්න අහන භික්ෂුව හෝ තේරුම් ගත්තේ නැති කෙනෙක් මේ තරම් ඒක එතන එතන පහළ වෙන එකක් විදිහ වෙනුවට පහළ වෙලා දිගට තියෙන එකක් කියලා මතයක හිතින්වත් පිටින්වත් ඉඳ තියෙනවා. උපාදානස්කන්ධ පහ කියන එක මිනිස්සු උප්පත්තිදී පහළ වෙනවා මරණ කම්ම තියෙනවා. ඒ උපාදානස්කන්ධ තේරුම් අර ගැනීමෙන් තමයි සූසුද්ධතාවය ලබන්නේ කියලා. ඉතින් මේ වගේ මේට කිට්ටු අදහසක් තමයි මේ ද්වාදසාකාර පටිච්චසමුප්පාදේ පෙන්නකොට සම්ප්‍රදාන කුල විස්තර කරන්නේ. අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස් පස් පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන එතකොට උපාදානස්කන්ධය පෙන්වන්නේ අලුතෙන් භවයක පහළ වෙන නාම රූප මතින් ඒ සලආයතන පහළ වෙන ස්පර්ශ ආයතන 6 පහළ වෙනවා ඒක ඉතින් අර පුංචි කලලයක් අර්බුදයක් පාටපත් වෙලා වැවෙනකොට ඒ තනි ශෛලයක් තිබුණ එක ස්පර්ශ ආයතන හයක් සහිත සතෙක් බවටපත් වෙනවා මිනිසෙක් බවටපත් වෙනවා ස්ත්‍රියව කවුරුසෙක් බව ඊට පස්සේ ඒ සලායතන දිගේ වමෝරණකොට ස්පර්ශ සිද්ධ වෙනවා ඒ ඒ පුද්ගලයාට ප්‍රසූත වුණාට පස්සේ ස්පර්ශය වැඩ කරන්න පටන් ගන්නවා ඒ ස්පර්ශ අනුව තණ්හා වැටි වෙනවා තණ්හාව ප්‍රදාන සිටිනවා එතකොට මේ එක එකක් අවබෝධ කරගන්න ඕනේ නිවන් දකින්න කියලා කිව්වොත් ඒක තමයි සාමාන්‍ය සම්ප්‍රදාය දෙන උත්තරය. ඉතින් ඒක අපි පිළි අරගෙන තියෙන දෙයක් මේ සාමාන්‍ය අටුව කතාවල එහෙම නැත්නම් අභිධර්මයේ පිළි අරගෙන තියෙන එකක්. එතකොට හැබැයි ප්‍රශ්නයක් මතුවේ. මේ උපාදානස්කන්ධ පහළ වෙන තැන අවබෝධ කරගන්න ඒ කුඩා දරුවට පුළුවන් කියලා. දැන් නිවන් දකින්න නම් පිරිසුදු දැක්මක් ලැබෙන්න උපදිනකොටම ඒ උපදින වෙලාව අවබෝධ කරගන්න ඉපයි. මේ පැවිදිච්ච උපාදානත් එක්ක අපි ඉන්නවා ඒක පහළ වුණේ මව කුසේදී නැත්නම් පසුතු උනාට පස්සේ නැත්නම් අවුරුදු 6කදී මේ විවිධ මත කොටක් තියෙනවා ඒ කොයි එකේදී හරි ඒ උපාදානස්කන්ධ පහ අවබෝධ කරන වෙලාව උපාදානස්කන්ධයන්ගේ ආරම්භය අවබෝධ කරන වෙලාව ඒ කියන අර්ථකථන එක ගත්තොත් එහෙම යම් කිසි පටලැවිලි ටිකක් තියෙනවා එතකොට මේ සර්වචන් වහන්සේගේ අවබෝධයත් වෙන කෙනෙකුගේ අවබෝධයත් ඒ උපාදානස්කන්ධ පහළ වීම හිතලා අතීතයේ වෙච්ච එකක් ගත්තද ඒ නැත්තම් ඒ උපාදානස්කන්ධ පහළ වෙන වෙලාවෙදීම එළඹ සිටි සිහිය තිබුණාද කියන ප්‍රශ්න ඒ අර්ථකථනයත් එක්ක යම් ප්‍රමාණයකට ප්‍රශ්න කරගන්න. නමුත් අපි ඊයේ ධර්මදේශනාදී මතු කරගත්තේ හැදිච්ච වැඩිච්ච පුද්ගලයෙක්. එහෙම නැත්නම් අපි මේ වෙලාවේ පහසුව පිණිස අරගමු සතිය පිහිටවපු කෙනෙක් කියලා. ඉතින් බුද්ධ ආගම උපන්න සාස්ත්‍රීය බුද්ධ ආගම තිබුණ පළියට නෙවෙයි. යම් ප්‍රමාණයක සීලයක පිහිටලා සතිය පිළිබඳ යම් අර්ථකථනයක් අරගෙන තේරුමක් අරගෙන උපදේශයක් ලබාගෙන කමඨහනක් ලබාගෙන උත්සාහ කරනවා. භාවනා කරලා උත්සාහ කරනවා. උත්සාහ කරන වෙලාවේ යාට තේරෙන පටන් අර ගන්නවා මේ වෙලාවට මම ගොඩක් වෙලාට ගන්න නිදර්ශනයක් වශයෙන් සක්මන් භාවනා මොකද ඒක සිද්ධි බහුලයි ඇත්තට මේක පරියන්ක භාවනාවක් යොදන්න පුළුවන්. ඉදින්දා ජීවිතේ පැනවලට ගන්න පුළුවන්. මුත් ඒකෙදී අපිට දැක ගන්න පුළුවන් සක්මන් කරලා කෙලවරට ගියාට පස්සේ අර ඇවිදිමින් තිබුණු පයේ පතුලේ පොළවත් එක්ක ගැටෙනකොට එතන කායස් සංවේදී බව නැත්තම් කාය ප්‍රසාදේ පොළොවත් එක ගැටෙන වෙලාවේදී විඥානය එතන තිබුණොත් ඒ ගැටීම කියන ස්පර්ශය කියන පොළොවේ পায় හැපෙනවා කියන ඒ සංසිද්ධිය සම්බන්ධ කරන ස්කන්ධ පහ මේ පාදාන ස්කන්ධ පහ පහළ වෙනවා. ඒක තමයි අපි සත්‍ය පවත්වාගෙන සක්මන් කර කර යන්නේ. අපිට විනිදර්ශනයක් කරගමු අහම්බෙන් වගේ කෙලවට ගියාට පස්සේ කුරුල්ලෙක් දකින්න. දකින්නකොටම දැන් සක්මන් කරන කෙනා නෙවෙයි ඉන්නේ එතන ඉන්නේ දකින්නේ. ඒ දැකීමේදී උපාදානස්කන්ධ පහ පහළ වෙන්නේ ඇහි. චක්කු ප්‍රසාදයටයි කුරුල්ලගේ රූපය ඇවිල්ලා වදින්නේ විඥානයේ එතකොට චක්කු විඥානයේ බාටපත් වෙන. එතකොට එතනයි උපාදානස්කන්ධ පහ පහළ වෙන්නේ. එතකොට අර සක්මන් කර කර හිටපු එකන කාය ප්‍රසාදයේ මුල් කරගෙන පවත්තගෙන ගිය සතියේට සතිය පවත්වපු পায়පතුල වෙනුවට දැන් හොඳ සතිමත් කෙනෙක් නම් බණ අහලා හුරු වෙලා ලෑස්තිලා ගිය කෙනෙක් නම් ඒක පාට තේරෙනවා දැන් මගේ හිත තියෙන්නේ පෙනීමේ ඇහි දැකීමේ ඇහිගේ. එතකොට ඇහි අපයේ තිබුණු හිත අත්දැකීම සංසිද්ධිය ඇහැට මාරු වීම කියලා කරන එකක් නෙවෙයි. ඒක පාරට හම්බෙන් සිද්ධ ඒ සිද්ධ වීමත් එක්කම ඒ වෙච්ච සිද්ධිය සතියට යට කර ගන්නවා කියන එක එසේ මෙසේ දක්ෂකමක් නෙවෙයි. බාකම. නමුත් අපිටම මේ පුද්ගලයා කොහොම හරි බණ භාවනා කරලා දැනුම ඇතිගෙන පහල කරගත්තා කියලා එතකොට අපිට තේරෙනවා ඇවිදින්නෙක් වෙච්ච හිටපු එකනා එක පාරක දකින්නෙක් බවට පහලටපත් වෙනවා. එතකොට මේ අලුත් අත්කතනයේදී විස්තර කරන්නේ ඇවිදින්න මැරුණා දකින්නෙක් ඉපදුණා. මේ දකින්න උපදිනකොටම සතිය පිහිටවල තිබ්බනම් අපිට හිතා ගන්න පුළුවන් ඒ උපාදානස්කන්ධ පහ පහළ වෙනකොටම එළඹ සිටි සිහිය තිබ්බා අප්‍රමාද වුණා සිහිය පිහිටවල තිබ්බා එතකොට යාට තේරෙනවා හිතා ගන්න මෙතෙන්ට ආවේ සිල් අරගෙන භාවනා කරලා ශක්මණේ කරන්නයි නමුත් දැන් අහම්බෙන් වගේ හිත මේ කරපු පෙරලිය නිසා ඒ ධක්මං කරන්න මැරිලා දැන් දකින්නේ පහළයි. ඒකට මේ පහළ දැන් මේක ශාත්‍ය පිහිටල උපාදානස්කන්ධ පහළ වීම ගැන උනන්දුවෙන් කටයුතු කරන කෙනෙකුට අලුත් chance එකක්. අලුත් අවස්ථාවක් පහළ වෙච්ච උපාදාන පහළ වෙන පහළ උපාදානස්කන්ධ බලන්න ඕන කෙනෙකුට නම් හොඳ අවස්ථාවක්. නමුත් භාවනා යෝගාවචරයගේ අකරතැබ්බයක්. ඉත හැදිලා රතිය කැඩිලා අක්මනේ තිබුණ රතිය කැඩිලා ඇහි පහළ වෙන එක. පොළවේ පය ගැටීම බල බල අරමුණු කරගෙන ආපු එකන රූපයක් බලන්නක් පාටපත් වෙනවා. හොඳට සතිය පිටලා තියෙන කෙනෙක් නම් මේ විස්තර කරලා දෙන ක්‍රමයේ අනුව මේ මතය පිළිගන්න කැමති කෙනෙක් නම් අපිට මේ වාක්‍යයට දාන්න පුළුවන් ඒ චිත්තක්ෂණේ සක්මන් කරන මනස මැරුණා ඊට පස්සේ බලන මිනිහෙක් පහළ වුණා. ඉඳපු ගමන් අපි හිතුවොත් එහෙම ඒ කුරුල්ලා කෑ ගැහුවා. මේ කෑ ගහන සද්දෙ මීට කලින් අහපු නැති එකක්. එතකොට ඒ කුරුළු සද්දෙට හිත ගියා නම් දකින්න වැත්තකට ගියා. දකින්න මැරුණා අහන්නේ පහළ වුණා. ඉතින් අපිට පේනවා එතකොට මේ එක එක සිද්ධියවලදී අපිට ඉතාම සූක්ෂම වුණාට ඉතාමත්ම බලාපොරොත්තු නැතුව අහම්බෙන් සිද්ධ වුණාට මේ විදිහට බලනකොට නම් අපි සතිය කැඩෙනවයි කියන හැම වෙලාවකම උපාදානස්කන්ධ අලුතෙන් පහළ වීම පිළිබඳ ලොකු බරපතල අභ්‍යාසයක් අභියෝගයක් අපිට ඉදිරිපත් වෙනවා. ඉතින් ඒක නිසා නමුත් ඒ අභ්‍යාසය බරපතල වුණාට අභියෝගයක් වුණාට ඒක කළ හැක්කක් බව කියන එකයි මම මේ පෙන්වන්න ගන්නේ. අවිජ්ජාපච්ච සංකාර ක්‍රමයට උප්පත්තියත් එක්කයි මේ උපාදානස්කන්ධ පහළ වෙන්නේ ඒකයි බැලිය යුත්තේ කියලා කියනවනම් අපි පොතේ විදියට බලනකොට උපාදානස්කන්ධ පහළ වෙන වෙලාවේ සත්‍ය පිටුන දැනුමක් නැහැ. කොහොම ඉතාලම ලදොස් බාල වයසේ තමයි ඔක සිද්ධ වෙන්නේ. සිද්ධාර්ථ කුමාර උපදිනකොට නම් කරාවු පෙරගෙන ආපු පෙරපින් බලේ නිසා සිහිය බුද්ධියෙන් යුක්ත ප්‍රසූතිය සිද්ධ උනායි කියලා කියනවා. නමුත් ඒක අපිට පොදුවේ ගන්න අමාරු. ඒ නිසා මේ උපාදානස්කන්ධ පහළ වීමේ මුල බලන්න ඕනෑ කියලා මේ ස්වාමීන් වහන්සේ කියන මේ උත්තර දෙන ස්වාමීන් වහන්සේ කියන කාරණාවට අපි හිත යෙදුවොත් අපිට සිද්ධ වෙනවා සතිය පිහිටුවාට පස්සේ ප්‍රතිපත්තහනේ භාවනාවල සතිය පිහිටුවාට පස්සේ තාමත්ම සූක්ෂම කම්බේ ඇවිදින ධර්මයේ තාමත්ම සූක්ෂම සතියක් තියෙන කෙනෙකුට පුළුවන් ඒ විදියට මාරුලිය බලන්න. දැන් මේ වැඩ පිළිවෙල ආපස්සට අරගෙන අපි බලුවොත් වමේ ඉඳලා වමේ පාය ගැටෙන එක බල බල ඉඳලා දකුණට දකුණේ පායට බර මාරු වෙනකොට එතන වමේ චුන උපාදානස්කන්ධ පහ නෙවෙයි දකුණට පහළ වෙන. ඒ නිසා සතිය පිහිටවන සක්මන් කරනකොට උනත් හැම චිත්තක්ෂණයකම ආශාන්දල ප්‍රසආසයන්ට වමින්දල දකුණට යනකොට දකුණල වමට යනකොට හැම වෙලාවකම මේක එතන එතන එතන එතන පහළ වෙවි යනවා. අන්නේම පහළ වෙ යන එකයි මෙතන මේ අදහස් කරන්නේ මෙතනටයි සත්‍ය පිහිටවන්න ඕනේ කිව්වොත්. තා භාරතෝර වගකීමක් අපේ ඔළුවට වැටෙනවා. නමුත් කලහයක්ක් පාඩකක්. නිසා ඒක ඉතින් අදහනවා නම් හොඳයි. අදහන්න නැත්නම් ඒත් හොඳයි. අදහන්න නැත්නම් හිතා ගන්න වෙනවා. එහෙනම් අවිජ්ජාපච්ච සංඛාර සංඛාරපච්ච විඥාන කියන විදිහට පෙර ආත්ම භවයෙන් ගෙනාවු දේවල් මේ ආත්ම භවයේ පටන් ගන්න වෙලාවේ සතිය පිහිටවන්න ඕනේ, උපාදානස්කන්ධයන්ගේ මුල දක්වන්න ඕනේ කියලා. ඒ වගේම මල මගුලක් වෙනවා. හැබැයි ඒ වගේම උපාදානස්කන්ධයන් ඉවර වෙන ආය බලන්න ගියාම මරණ මොහොතේ සතිය පිහිටවන්න වෙනවා. බෑ කියන එක නෙවෙයි මම කියන්නේ. නමුත් බරපතල වගකීමකට එනවා. මේ බදාස්කන්ධෙන් අයින් වෙන වෙලාව ගන්න. නමුත් අපි ගත්තොත් එහෙම දැන් රක්මං කරගෙන මනස රූප බලනකොට රක්මං කරන මනස එතන මැරෙනවා. රූප බලන මනසෙක උපදිනවා. එහෙමනම් අපිට සක්මණෙන් අයින් වෙන හැටි කොහොමද ඒක අයින් වෙන්නේ? එහෙම නැත්නම් කොහොමද රූප බලන්නේ උපදින්නේ? දැන් අපි ධර්ම සාකච්ඡා වෙලාවේ දැක වම්පයි කියන බර දකුණු පායට යනකොට වම්පය බර උස්සන්න ගන්නකොටම එහා සමාන සාපේක්ෂව දකුණු පාය බර ආදිනවා. ඊට පස්සේ වම් පාය විලුඹෙන් බර ගන්න බර ක්‍රමයෙන් මාරු කළා මාරු කළා ඇඟිලි වලට ගෙනියනවා. ගෙනියනකොට දකුණු පාය බොහොම ආශාවෙන් බොහොම සහැල්ලුවට උඩින් ගිහිලා ඈතින් කර පාය තියලා දකුණු පාය විලුඹට බර ගන්න. මේ හැම චිත්තක්ෂණයකම පරණ පරණ තියුණු උපාදාන ස්කන්ධ ගෙවියන අතර අලුතෙන් අලුතෙන් අලුතෙන් උපාදාන ස්කන්ධ පහළ වෙනවා කියන අදහස ගත්තොත් මේක මේ හේතුඵල ධර්මයේද ක්ෂණ බංගුර භාවයේද විපස්සනා කියන සජීවීකමට අප්‍රමාදකමට ලොකු අර්ථයක් ලැබෙනවා. නමුත් සම්ප්‍රදාන කුල අර්ථ කතාව මේකෙච්චරම පිළිගන්න ගතියක් පේන්න නැහැ. නමුත් පසුගිය අවුරුදු 20 30 ගත්තොත් කීප දෙනෙක්ම රැඩිකල් වාදී ගුරුවරු එහෙම නැත්නම් විප්ලවවාදී ගුරුවරු පිළිගන්න පටන් අරගත්ත ඔය පරණ අර්ථකථනය දැක්කොත් එහෙම කාටවත් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. අලුත් අර්ථකථනයේ හැටියට බලුවොත් බරපතල රාජකාරියක් හරහා ඉස්ලාම් බරපතල කාර්යය තමයි මේක තේරුම් ගන්න. දෙවෙනි රාජකාරිය තමයි මේක දිරව ගන්න. තුන්වෙනි එක තමයි ඒකත් අත්පන අපිට අත්දකින්න. ඉතින් මේ බරපතල තුනම සුපර් මාකට් එකේ නෑ. ගොඩක් කියලා කන්සල්ටි කියලා ගන්න බෑ. කාලා කාලා අමාරුවේ වැටිලා වැටිලා හොද හොද මඩේ දාලා දාලා වරද්ද වරද්ද තමයි අල්ලගන්නේ. ඉතින් ඒ නිසා මම හිතුවේ අද අද මේ නැවතත් මේ උපාදානස්කන්ධ පිළිබඳවම මාතෘකා මතු කරගන්නයි කියලා. ඉතින් අපි අරගත්තොත් වම් පායේ තිබුණු බර දකුණු පායට මාරු වෙන හැටි. වම් පාය බර අරනකොට දකුණු පාය බර ගන්න හැටි. සක්මන් කරගෙන ඉඳලා රූප බලන්නේ පාටපත් වෙනකොට පරණ උපාදානස්කන්ධ ගෙවිලා ගිහිලා අලුත් උපාදානස්කන්ධ පහළ වෙන හැටි. රූප බලන්නේ කියලා අද්දහන්නේ සද්ධාහන්නේ පාට ගඳ බලන්නේ රස බලන්නේ ආදි වශයෙන් ඉතින් මේ වැඩේ ගත්තොත් මේක නිකන් <clears throat> සොරණක බලපත් වෙන්න වගේ බුදුරස් වී දෙන්න වගේ එතන එතන එතන එතන පාළ වෙමින් එතන එතන නැති වෙමින් යන කතාවට ලකු ප්‍රබුද්ධ භාවයක් එනවා ලකු අලුත් බවක් හිතේ ඇති වෙනවා මෙන්න විදිහකට කියන හැම වෙලාවෙම අපි මැරි මැරි උපදිනවා. මේකට කියනවා ක්ෂණික මරණය කියලා. අනේ ක්ෂණික මරණයට මේ සතිය දාගත්තොත් උගක් අමාර්ගයේ තමයි මේ ක්ෂණිකව මරනවා කියනකොට බය වෙන එක. ආම මේ බුදලිය කාටවත් කල්ලියලා දීලා වෙත් නැහැ මිනිවිට දාපු මොකද්ද කියලා දන්නේ නැහැ. එහෙම තියෙද්දි මේ හදිසියෙ මැරලා හදිසියෙ උපදින්න ගියොත් එහෙම උග දෙනකොට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මේක අපිට සිද්ධ වෙනවා දර්ශනයේ හැටියට නැත්නම් දර්ශනයක් විදිහට මූල ධර්මයක් විදිහට නම් කල්කා බලන්න. නමුත් මෙතනදී අපි අර කලින් ගත්ත තවත් කාරණාවක් මතු කර ගන්න ඕනේ මේ කාරණා මතු කරාට පහසුවක් නම් එන එකක් නෑ ටිකක් දුෂ්කර ටිකක් අභියෝග තත්වයකට පත් වෙනයි මොකද හැම ස්පර්ශ ආයතන හයක් සහිත මේ මිනිස්යාට ඕනම වෙලාවක අවදීන් ගත කරන ඕනම වෙලාවක රූප බැලීමේ හැකියාවක් තියෙනවා සද්ද ඇහිීමේ හැකියාවක් තියෙනවා ගඳ බැලීමේ හැකියාවක් තියෙනවා රස බැලීමේ හැකියාවක් තියෙනවා පහස ලැබීමේ හැකියාවක් තියෙනවා හිතට කල්පනා කිරීමේ හැකියාවලු තියෙනවා ඒවට ප්‍රභව හැකියාව කියලා කියනවා මේ හැකියාවෙන් කොයි එකද ක්‍රියාත්මක වෙන්නේ කියන එක කිසිම මිනිසෙකුට අයිතිවාසිකමක් නැහැ කිසිම කෙනෙක් ගාව න්‍යාය පත්‍රයක් නැහැ. ඒකයි අපි අකමැති වුණා සක්මන් කරගෙන ඉඳලා ඒක පාට හිත යනවා කුරුල්ලෙකුට, අද්දෙකට, ගඳකට. ඒ ගියාට පස්සේයි අපි දැනගන්නේ අනේ මම මේ තිල් අරගෙන අට තිල් අරගෙන මේ බාපණයක් දාන නැවතිල්ලේ භාවනා කර හිටියේ පයේ හිත පිහිටවන්න. නමුත් ඕම් අපිට කියන්නේ නැතුව ඒක වාර්ථ හිත රූප බලන්න කියලා, ශබ්ද අහන්න කියලා, ගඳ බලන්න කියලා, රස බලන්න කියලා. ඉතින් මේක මොන නාටටවත් නැත කරන්නේ. ඒ නිසා අපිට පේනවා හැකියාවල් හයක් තියෙනවා. මේ හැකියාවෙන් කොයි එකද ක්‍රියාත්මක වෙන්නේ කියන එක ඒ භාවනා කරන පුද්ගලයාගේ න්‍යායපත්‍රේ නෑ ඕනකමක් තිබුණා කොහොමද බෑ. මේකත් අනාත්ම ලක්ෂණයක ස්වභාවය. මේක පිළිගන්න උගාවක් අමාරුයි. මොකද අපි හිතාන තියෙන්නේ අපේ ශරීරය මේක මගේ මට ඕන දේ මම කරනවා කියලා. කරනවා තමයි. දෙවන සතිය පිටලා බලන්න බලන්න සිද්ධ වෙන්නේ මොකද්ද මේ එකක්වත් නැහැ මේවා කල්ැතුව ලෑස්ති කරලා තිබුණ ක්‍රමයකට ක්‍රියාත්මක වෙන ගතියක් වගේ තමයි පේන්නේ. ඉතින් ඒක ඇත්තටම ආත්ම නිෂේධනයක් කරනවා. Taman නිකම්ම නිකන් ගැරන්ටි හැවක් බවට පත් වෙනවා. මට උන් දෙය කරන්න බෑ. කරන්න පුළුවන් නම් ඉතින් අපිට අදිස්ථාන කරලා සක්මන් දිගටම කියන්න පුළුවන් වෙන්න එපායි. ආනාපාන හිත තිබ්බට පස්සේ දිගටම ආනාපාන යන්න එපායි. මෙච්චර දේවල් හදලා මෙච්චර දේවල් කරලා මේකට ඇවිල්ලා වාඩි වුණාට පස්සේ ඒක පාර දින්දපු ගමන් ආනාපාන කරනකොට සත්වලට හිත යන්නේ. වේදනාවට හිත යන්නේ අපව ගන්න බැරි තරමට හිත යන්නේ. එතකොට පේනවා මේ බලන්නේ, අහන්නේ, ගඳ බලන්නේ, රස බලන්නේ, පාස ලබන්නේ, හිතන්නේ පාට පත්වීමේ හැකියාවල් හයක් සහිත පුද්ගලයාට මේ පංචවෝකාර භාවයක් සහිත මිනිස්සෙක් කියලා කියන. නමුත් මේකේ දී ඇති චිත්තක්ෂණය බලන්නෙක් වේද, අහන්නෙක් වේද, අද බලන්නෙක් රස බලන්නෙක් භාෂ ලබන්නෙක් වේද කියන එක ඒ පුද්ගලයාගේ අධිකාරී ශක්තිය නෙවෙයි තියෙන්නේ. මේක තේරුම් අරගන්න එක ගොඩක් අමාරුයි. මොකද අපි දැනටමත් අපේ ඩෙන්ටි කાર્ඩ් එකත් එක්ක අඳුනගෙන අමාරුයි. අපි නමත් එක්ක අඳුනගෙන ඉවරයි. අපි මේ අහවල් අහවල් කෙනා අහවල් රුචිකත්වය අහවල් පෞෂත්ව කියලා අපි අල්ලබදා ගන්න හැදුවට ඔය එකක්වත් මේ කියන ධර්මතාවයට උඩින් යන්නේව නෙවෙයි. මේ ධර්මතාවය අපිට කියන්නේ නැතු එක පාරට අපි බලන්නේ පාටපත් වෙනවා, අහන්නේ පාටපත් වෙනවා, ගඳ බලන්නේ, රස බලන්නේ පාටපත් වෙනවා. අන්නේ බව පිළිගත්තා නම් පිළිගන්නවා නම් අපිට සාකච්ඡා කරලා බලන්න පුළුවන්. දියති චිත්තක්ෂණයක රූප බලන්නේ පාටපත් වෙච්චාම පත් උනායි කියලා හිතමු. එතකොට ඒ අපි රූපයක් කුරුල්ලෙක් දකින්නවනම් ඒ කුරුල්ලාගේ වර්ණ රූපයක් අපි කියන රූප ධර්ම කියලා වෙනස් වෙන සුළු රූපණේ වෙන සුළු පටවියාපෝ තේජෝ වායුවෙන් හැදිච්ච දෙයක්. ඒක ඇවිල්ලා පිළිගන්න කනට බෑ, නාසයට බෑ, දිවට බෑ, කයට බෑ, හිතට බෑ. ඒක පිළිගන්න පුළුවන් වෙන්නේ ඇහි ප්‍රසාද රූපයට පමණයි. එහෙම නැත්නම් කියන්න බලන්න ඇහි ප්‍රසාද රූපේට ශබ්ද පිළිගන්න බෑ ගන්ධ පිළිගන්න බෑ රස පිළිගන්න බෑ පහස පිළිගන්න බෑ යාට පුළුවන්නේ වර්ණ රූපේ පමණයි නිසා එතන චක්කුංච පටිච්ච රූපේච කියලා හරුවත් අනන්ත විස්තර කරන්නේ ඇහැටපත් වූ රූපේ ඇහැටපත් වූ සද්දෙන් ඉති වැඩක් නෑ ගඳෙන් රසෙන් පහසින් වැඩක් ඒ වගේම රූපයක් කියලා නාස කණේ නාසෙ වැදුනට වැඩකුත් නෑ චක්කුංච පටිච්ච රූපේච ඇහැට රූපයක් එල්ල වෙනවා ළඟ සිටිනවා ආපాతගත වෙනවා කියන වචන තමයි පාවිච්චි කරන්නේ මෙතන වෙච්ච ගමන් ඒ දෙකම රූප ධර්ම වලටපත් වෙනවා නැත්නම් ඒ රූප ධර්ම වලටපත් වීමේ හැකියාව තිබුණාට විඥානය ඇවිල්ලා චක්ක විඥානය බවටපත් වෙලා ඒක සහතික කරේ නැත්නම් සායේ යෝජනා ඉෂ්ටිර කරේ නැත්නම් ඒ පුදුලා දකින්න පාටපත් වෙන්නේ නැහැ. හැකියාව තියෙනවා. පොටෙන්ෂල් එක තියෙනවා. පත් වෙන්නේ විනිශ්චය කරන්න විඥානය තමයි. නමුත් අපි දන්නවා විඥානය ඇවිල්ලා ඇහැට වැටිට රූපය සහතික කරන්න යෙදුනොත් ඒ විඥාණයට සද්ධාහන්න බෑ. ඒ චිත්තක්ෂණය. ඒ විඥාණයට ගඳ බලන්නත් බෑ, රස බලන්නත් බෑ, පහස ලබන්නත් බෑ. ඒක නිසා මේ විඥාණය ඇවිල්ලා රූප බැලීමට යෙදෙනවා කියලා කියන්නේ අර හැකියාවල් ප්‍රබව අයෙන් එකක් පිළිගන්නවා පහක් ප්‍රතික්ෂේප කරනවා. නමුත් මේ පිළිගන්න දෙයට අපි කොච්චර කෑදර වෙනවද කියනවනම් කොච්චර ලොල් වෙනවද කියනවනම් ඒ දේ අනුව අපි බහාම කුරුල්ලගේ පැත්තට හිත යොදලා මේ සිද්ධ වුණේ පයේ තිබුණු විඥානයේ ඇහැට ආවා කියන එක මෙනෙහි කරගන්න බැරි වුණා නම් සත්‍ය පිටවන්න බැරි වුණා නම් රූපයගේ කුරුල්ලගේ රස බලනවායි කියලා කියන්නේ අපි මේ වෙච්ච දේ අනුමත කරනවා මදි වට ඒකද බිලගෙන බැහැගෙන ඒක රස විඳගෙන ඒකට මනාපයක් පහල කරගෙන ඉවරයි නමුත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ රූපය වර්ණ රූපය කුරු රූපේ බලන්න යෑම නිසා ඒ චිත්තක්ෂණයේ ඒ පුද්ගලට සද්දෙහිමේ හැකියාව ගඳ බැලීමේ හැකියාව රස බැලීමේ හැකියාව පහස ලැබීමේ හැකියාව ගියා ගියාම ඒ ආය කවදාකවත් එක ලැබෙන්නේ එනිසා ඒ චිත්තක්ෂණය රූපයක් බලලා මම දැක්කා කියලා ගහපා දෙන්න ගියාට ඒ චිත්තක්ෂණය තමන්ගේ හැකියාවන් පහ ප්‍රතික්ෂේප කරලා එකක් සාධාරණීකරණය කිරීම තමයි මේ විඥාණය කරන්නේ. එතකොට ඒ රූප බලන්නේ පාටපත් වෙනකොට කර්කෘලගේ රූපයත් ඇහි ප්‍රසාද රූපයත් රූප ගානට වැඩ. අට වියාපෝ තේජෝලින් හැදිච්ච. ඒ රූපය දැකීම නිසා මේකට මනාප හැඟීමක් පහළ වුණා නම් රස වින්දනයක් කරන එක වේදනාස්කන්ධය බවට පත් වෙනවා. තමන්ලාට බලුණක් දැක්කනම් අසුචි පිටක් දැක්කනම් ගැරඩි කුණක් දැක්කනම් අමනාපේ පාර වෙනවා. ඒ අමනාපය හෝ මේ කුරුළු රූපය හෝ වේදනාව වින්දනේ පාටපත් වෙනවා. ඒක කලින් තිබුණ එකක් නෙවෙයි. ඒ දැකීම නිසා ඒ පාරට ඒ වෙලාවේ පහළ ඒ වගේලා ඒ වගේම ඒ දැකපු රූපය නැවත සිහිපත් කිරීමට අවශ්‍ය නම් මේකේ ලකුණු ගන්නවා අපි ඒක. උතුරු දිශාවේ තිබ්බේ උදේ වරුවේ දැක්කේ මේක සුභයි මේක අසුභයි කියලා නිමිති ගන්න. අපි ඇඳුමක් කපන්න ගත්තාම ඇඳුමේ બ્લોක් එක තියලා කපලා ලකුණු දා ගන්නවනේ. වඩුවේ ලී ටික ගත්තාම ඉරි ටික ඇඳ ගන්න ඇඳ ගන්නවා කියලා කියන්නේ. ලී ඇඳ ගන්නවා කියන්නේ. ඒ ලකුණු ටිකක් දා ගන්නවා මේ වෙච්ච සිද්ධිය වඩා උග්‍ර හොඳ එකක් නම් හෝ වඩා උග්‍ර නරක එකක් නම් අපි ඒකට සංඥා වගයක් කරගන්න. මේක හිතත් මතක තියා ගන්න ඕනේ. නැත්නම් අමතක කරන්න හරි මොන හරි දෙයකට සංඥා ලබා ගැනීමත් ඒ වේත් එක්කම ඒ සිද්ධියම සිද්ධ වෙනවා. අපි දැනගත්තත් නොදැනගත්තත් සංඥා ලබා ගැනීම සිද්ධ වෙනවා. ඒ වගේම හිතෙනවා අනේ ලස්සන රූපයක් මේ ෆොටෝ එකක් අත්තන ළඟට ගිහිල්ලා බැලුවා නම් නැවතත් මේක බැලුවා නම් කියන එක සංස්කරණය කරනවා. දැකලා දැකලමත් වෙන අතර කරන්න අපිට බෑ. ඉති දිට්ටමත් නැහැ අපි ඒක රස බලනවා ලං කරගන්න බලනවා ෆොටෝ ගන්න හදනවා නැත්නම් ළඟින් උඩ කතා කරලා කියනවා අනේ ඔයා දැක්කිනවා ලක්මන් කොල්ලේ දාලා කියන්නේ බලන්නකො අන්න ලස්සන කුරුල්ලෙක් ඉන්නවා කියලා අන්න ගන්න කියලා ඒ මනුස්සයාවත් අරගෙන ඉතින් මේ අර මේක දැක්කට පස්සේ ඇති වෙන කුලප්පුව සංස්කරණය කරනවා ආලවට්ටම් කරනවා වෙනස්කම් කරනවා ඒ ඇඟේ තියෙන එක එහෙම නැත්නම් අපි දැක්කනම් බලකුණක් හරියි අසුචි පිටක් හරි අර කතාව ওই පැත්තට යන්න එපා අක්කෝ අර ජරාවක් තියෙනවා යන්න එපයි කියලා තව කෙනෙකුට කියන්න පුදු තණ්ඩුවක් තියෙනවා. ඒක අපෙන් වෙන සංස්කරණය. ඒකට විඥානයේ පැත්තකට ඉඳලා එයා කියනවා දැකපු දේ හොඳයි නරකයි රතහන ගත්තා හොඳයි මෙහෙම කෙරුවා නම් හොඳයි කියලා ඒ හොඳ නරක හරි වැරදි දේවල් වෙන්කොට වෙන් කර දැක්වීම විඥානය විසින් කරනවා. ඒ නිසා ඒ රූපයක් දකිනකොටම ඒක නාගේ රූපය රූපස්කන්ධයක් ආසාවෙන් අල්ලා ගැනීමක් වෙනවා වේදනාස්කන්ධයක් අල්ලා ගැනීමක් වෙනවා සංඥාස්කන්ධයක් අල්ලා ගැනීමක් වෙනවා සංස්කාරස්කන්ධයක් අල්ලා ගැනීමක් වෙනවා විඥානස්කන්ධයක් අල්ලා ගැනීමක් වෙනවා ඉතින් ඒකකොටම පහළ වෙනකොටම මෙතනින් ගිහිලා අතනින් පහළ වෙනකොටම මේ පහළ වුණේ රූප කුරුල්ලගේ රූපයි චක්කු ප්‍රසාදයයි පහළ වුණ වේදනාව සුඛ වේදනාවක් දුක් වේදනාවක් මනාපයක් අමනාපයක් ඊගොල්ලෝ සංඥා ගැනීම මෙහෙමයි ඒ විනුවෙන් Taman ක්‍රියාත්මක වෙච්ච සංස්කරණය වෙච්ච හැටි ආලවට්ටම් කරපු හැටි මෙහෙමයි. විඥානේ මේවා වෙන්කර දැනගත්තේ මේකයි කියලා. ඒ වෙලාවේ මේක දැනගන්න පුළුවන් වෙන්න නම් අපිට කොච්චර සතියක් තියෙනවද? ටික හරි අමාරුයි. ඇහි මේ වගේ දෙයක් පහළ වෙනකොටම මේ සිද්ධ වුණේ මනාප පහළ වීමක් නේ අමනාපයක්. මේක මේ විදිහටම සංඥාවල් ගත්තා මේ මේ විදිහට මම ඒ වෙලාවේ දැකීම දැකීම වලින් නතර කරන්න නැතුව මේ මේ විදිහට මම මට පිස්සු වැටුණා ආවේශ වුණා මේ දේ කෙරුවා කියන එක පුද්ගලෙක් Taman විශේෂම බලනවා කියන එක අමාරු නිසයි සර්වඥාචර සත්‍ය පිටුනට උදාහරණ කියන්නේ ආස්වාද ප්‍රසවාසයේදී ආස්වාසයේ ගිවන් කළ ප්‍රසවාසයේදී හිත පහළ වෙනකොටම ප්‍රස්වාසයේ සම්බන්ධ රූප කොටස් ටික ප්‍රස්වාසයේ පිළිබඳව නාපමන ප්‍රස්වාසයේ පිළිබඳ ස්වභාව ලක්ෂණ දැකීම සංඥා පිහිටවීම ඒකට සංස්කරණ චේතනා පහළ නොකරගෙන සිටීම නැත්තම් කරනවා නම් ඒක දැන ගැනීම. එතන විඥාණයෙන් මේ නාම රූප වෙන්කොල්ල හඳුර ගන්න හැටි දැන ගැනීම ආදි වශයෙන් පහළ වෙන පහළ වෙන ආස්වාසේ ප්‍රසවාසේ මේ විස්තර විභාග බලනවා කියන එක ආධුනික යෝගාවචරකේ වැඩක් නෙවෙයි. ඒ කායනුපස්සනා වැඩකුත් නෙවෙයි. කායනුපස්සනා ඉදිරියට ගිහිල්ලා වේදනානුපස්සනා, චිත්තානුපස්සනා යනකොට තමයි නැත්නම් විශේෂම ධම්මානුපස්සනා යනකොට තමයි මේ Taman ඒ ඒ වෙලාවේ පිළිටවපු සතිය තුල තියෙන විස්තර විභාග කරලා බලන්න. ඒ විස්තර විවාහ කරලා බැලීමේදී ගොඩාක් චින්තාමය ඥාන ක්‍රියාත්මක වෙනවා. මේ දේ වෙන්නේ නැති වෙන්න කාරණාව තමයි අලුතෙන් මතුවෙන පහළ වෙන හැම දෙයක්ම අල්ල බදා ගන්න යාම නිසා අපේ හිත බාහිරයට යාම නිසා මේ සිදුවෙන යාන්ත්‍රණය බලන්න අපේ හිත දැකීම දැකීම මතින් නතර වෙන්නේ නැහැ. ඇහිීම ඇහිීම මතින් නතර වෙන්නේ නැහැ. ගන්ධ රස පහස බිඳීම ඒ මතින් නතර වෙන්නේ හිතන එක හිතන මතින් නතර වෙන්නේ ඒක දිගේ විශාල තරංග ආගෙන සැලසුම් හදාන ඉදිරියට පැමිණිච්චාම වර්තමාන මොහොතේ හිත සතිය අප්‍රමාදේ හිටින්නේ ඒක නිසා යම් කිසි කෙනෙක් දකින දේවල් පිළිබඳව අහන දේවල් පිළිබඳව උපාදානස්කන්ධ පිට අවධානය යොමු කරන්න ඕනේ නම් දකින්න දේවල් හොඳ නරක වශයෙන් හරි වැරදි වශයෙන් දැකීමට වැඩිය ඇහිම හොඳයි ආදී වශයෙන් විවිධ කල්පනාදිකේ යනවයි කියලා කියන්නේ අර අවස්ථාව පාවා දෙන. අවස්ථාව නැති කරගන්න. ඒසා අපි සතියට කියන්න ඕනේ සතියට තියෙන්නේ ඇති හැටිය බැලීම මිස තේරුම් බේරුම් කරක්. අද ගියයි වැරදුණයි කියලා ආරම්භර වෙන්න හෝ කනකාට වෙන්න ගිය ගමන් ඒ සතියේ කෘත්‍යය සුමකට නෙවෙයි යොමු කරන්නේ නරකකට යොමු කරන්නේ. නිසා යෝගාවචර සතිය පිහිටවනකොටම ආරම්භයේදීම දැනගන්න ඕනේ. මේ සතිය නෙවෙයි වැඩේ කරලා දෙන්නේ මේ සතිය විසින් ඇති කරන ඉඩපාඩුවේ. ඒ ඉඩපාඩුවේ එකම අරමුණක් නැවත නැවත මතුවෙනට බලාන ඉන්නකොට මේ මතුවීම රූප සම්බන්ධව මතුවීමත් එහෙමයි, වේදනත් එහෙමයි, සංඥා සංස්කාර විඥාන වශයෙන් එතන එතන එක පහළ වෙනවා. ඒ පහළ වෙන්නේ තව පස්පොලක පහළ වෙන්න තියෙන අවස්ථාවල් යටපත් කරගෙන. කයේ ආශස් වස්වාසේ හෝ වම දකුණ හෝ බලනවායි කියලා කියන්නේ අපිට රූප බැලීම පාවා දෙන්නේ. සද්ද ඇහිම පාවා දෙන්නේ. ගඳ බැලීම පාවා දෙන්නේ. රස බැලීම පාවා දෙන්නේ. කල්පනාව පාවා දෙන්නේ. යම් විදියකට ගන්ධ රස බැලි කල්පනාවල් තියෙනවනම් මේ වැඩේ පාවා දෙනවා. ඒ නිසා එක වැඩක්ම නැවත නැවත කරන ගමන් ඒකේ නායේ අරමුණේ හටගන්න ආයතනයේ වශයෙන් බලන එක තමයි ඉතලා හඳුරුවන්නේ. ආයතන හයක් තියෙනවා. ඒ ආයතන හයේ හැට ගැනීම බලපෑ. ඊට පස්සේ ඒ ආයතනය ඒ කෘත්‍ය කරනකොට උපාදානස්කන්ධ පහක් ඒ වැඩේ අනුව පහළ වෙනවා. පහළන උපාදානස්කන්ධ පහ බැලුවොත් අර උත්තරේම තමයි. ඇටටි පොඩක් සියුම්. ඇටටි පොඩක් විස්තරාත්මකව කියනවා. ඒක ඇහැට රූපයක් වටනකොට උපාදානස්කන්ධ පහක් පහළ වෙනවා. පහක් ස්කන්ධ පහළ වෙනවා. ඕන උපාදාන කරතයි උපාදාන කිරීම තමයි පුරුද්ද. ඉතින් ඒක නිසා මේ දේවල් මේ මේ වෙලාවේ පහළ වෙනවා මිස කලින් පහළ වෙච්ච දෙයක් එතන තිබිලා බලනවා නෙවෙයි හදාගෙන බලනවා කියන එක තමයි සරුවචනාංශේ පෙන්ලා දීලා තියන්නේ දැන් අලුතෙන්ම විද්‍යාවෙන් ක්වොන්ටම් ෆිසික්ස් වලට යනකොට ඒක පැහැදිලිවම කියනවා මේ ලෝකයේ පවතින ශක්තිය ඒක හොයාගත්ත මනුස්සය කියන්නේ ශ්‍රෝඩින්ජර් කියලා. එනිසා ශ්‍රෝඩින්ජර් වේව් එනර්ජිස් කියලා කියන එනර්ජි වේව්ස් කියලා කියන්නේ මේ ලෝකයේ හැම වෙලාවෙම ඕනම දෙයක් පහළ කිරීමේ පොටෙන්ෂල් එක තියෙනවා, පොසිබිලිටි එක තියෙනවා, නැත්නම් හැකියාව තියෙනවා, ප්‍රභාවය තියෙනවා. કોઈ එකද පහළ කරන්න කියලා කියන්නේ ඒ එක එක්කනාගේ විඥානය අනුව තමයි. ඒ ශ්‍රෝඩින්ජර්ගේ සොයා ගැනීම ගොඩක් කල්ලතු හොයාගෙන තියෙන එලිකිරුවේ නෑ. මොකද මිනිසුන් දෙක අදාගන්න බැරි නිසා. Schrodinger energy wave will collapse into matter whenever consciousness interrupted. If the consciousness is not interrupted, energy remains as energy. ඒක නිසා අපේ විඥානය කියලා මොකටද දැක් ගහන්නේ? දැක් ගහපු ක්‍රමයේ හැටියට එතන මම රූපයක් දැක්කා, සද්දයක් ඇහුවා, ගඳක් ඇහුවා, රසක් පිරුවා, පහසක් ලැබුවා කියලා. කොයික රූප රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පහස රූප රූප කියලා ඒ විඥානයේ ගිහිලා හැප්පුණාට පස්සේ තමයි ඒක වර්ගීකරණය වෙන්නේ. නාමකරණයක් වෙන්නේ. පහළ වීමක් වෙන්නේ. ඒ වෙන හැම එකක්ම කවදාකවත් පුරුදු කරපු නැති මනසකට මනාපමනාප දෙකට පාල කරන්නේ නැතුව බලන්න බෑ. මොනවා හරි දකින්නකොටම මොනවා හරි හිතට වෙනකොටම අපේ හිතේ ඉබේම ස්වභාවයක් තියෙනවා මේක මනාපද අමනාපද කියලා. සුඛ වේදනාද දුක්ඛ වේදනාද කියලා දැන. ඒ තරම්ම අපේ හිත හැබැයිට ඒ දේවල් පාර ඒ වගේ මේකේ සලකුණු ගැනීම නොකර ඉන්න බෑ. ඒ දකින්න දේවල් විනාශ කරන්න හිතන ගතිය, නව නිර්මාණ කරන්න හිතන ගතිය, ප්‍රගතිශීලී වෙන්න හදන ගතිය ජීවත් වෙන කිසිම කෙනෙක්ගේ නැත්තේ. ඒක කියන සාමාන්‍ය තරුණ වයසේදී ගොඩක් තියෙනවා. මධ්‍යම වයසේදී ටිකක් වෙනවා. වයසට යනකොට අඩු වෙනවා කියලා. ඒ නිර්මාණශීලීත්වයේ සහ සාමාන්‍ය ක්‍රමයට. නමුත් නැත්තේ නෑ. එතකොට මේ විඥානය කරන වැඩේදී මෙන්න මේ වගේ අපේ උප්පත්තිය එතන එතන සිදුවෙන එකක් අවස්ථානුකූලව සිදුවෙන එකක් ඒ වෙනකොටම එළඹ සිටි ජීයෙන් හිටියොත් ඒ වාදිකේ මත් වෙලා උපාදාන කරගෙන ඉදිරියට ගියොත් වෙන සංසිද්ධිය බලා ගන්න බැරි වෙනවා. ඒ නිසා සංසිද්ධිය බලා ගන්න ඕනේ නම් වෙන විදිහකට උපාදාන ස්කන්ධ පහළ වෙනකොට ඒකේ හට ගැනීම සහ අස්තංගමය ගෙවි යෑම බලන්න ඕනේ නම් මේ දකින රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අභිරමණය කරන්න යෑම තමයි එකම ආදාය. අභිරමණය කියලා කියන්නේ මනාප වීම. අමනාප වීමත් ඒකෙම හේවණල්ලක් තමයි. අපිට යම් කිසි වෙලාවකට මතුවෙන දේ පිළිබඳව මනාපමනාප දෙක නැතුව මදහත් සිතින් බලන්න පුළුවන් නම් පුංචි අවස්ථාවක් තියෙනවා. ඒ ඇතුලේ මොකද වෙන්නේ කියලා බලා ගන්න. අනාපමනාව කියන්නේ එළියට පැන හිත රූප දිගේ ගියා, ශබ්ද දිගේ ගියා. ඒක නිසා පළවෙනියෙන්ම තියෙන්න ඕනේ අපි සාමාන්‍යයෙන් කිහියා බෞද්ධයව වදන මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙනවයි කියලා එකක් අපි අහලා තියෙනවා. මනාප වුණත්, අමනාප වුණත්, ලාභයක් වුණත්, පාඩුවක් වුණත්, යසසක් වුණත්, ආයසක් වුණත්, දුකක් වුණත්, සැපක් වුණත් නොසැලෙන මනස කියලා එකක්. ඒක සාමාන්‍ය උගන්වන්නේ මේ සමාජගත ධර්මයක් විදියට. නමුත් මේක ඉතාම සූක්ෂමව සිදුවෙන තැනක් තමයි Taman රූපයක් දකිනකොටම ඒ දැකපු රූපයේ විශේෂමත් දැන් මනාපේ පහළ වුණා අමනාපේ පහළ වුණා කියලා දැනගන්න පුළුවන් නම් ඒක වේදනාස්කන්ධය හටගන්න දැකීම. නොදැන හිටියොත් මේක වැරෙනවා. දැන් අපි අමුකෙදී පුරුෂයෙක් වශයෙන් ස්ත්‍රියාගේ රූපයක් දකින. ඒක දකින්නවත් එක්කම ඒ ස්ත්‍රියා රූපයට පුරුෂයාගේ මනාපය කියන එක ඒකේ ස්ත්‍රියාගේ දෝෂයක්වත් පුරුෂයාගේ දෝෂයක්වත් නෙවෙයි. මේ සංසාරයේ හැදිලා තියෙන ওই චක්‍රයට තමයි. නමුත් මේ ආමතුරු කියන්නේ ඔබ පිරිමියෙක් නම් ඔබ ස්ත්‍රී රූපයක් දකිනකොට මේකට මනාපයක් පහවනා කියලා එක දැක ගන්න පුළුවන්. දැන් මේ මනාපේ පහළ වුණේ ඒ ගැටීමට ඉස්සලා තිබෙන එකක් නෙවෙයි. දැකීමට ඉස්සලා තිබෙන එකක් නෙවෙයි මේ. මුද මනාපය පහන පහල වෙනකොටම මනාපය පහනවා කියලා දැනගන්න පුළුවන්. ඒකම මෙතෙක් වඩපු සත්‍ය උප්පරීම ප්‍රයෝජනයි. ඔබ බණක් ඉගෙන ගත්තා නම් බණක් ඇහුවා නම් බුදුන් ගන්දා නම් ධර්මයේ සාකච්ඡා කරා නම් සංඝයාට වැඳලා නම් සීලයක් රැකන ඔක්කොගෙම ප්‍රයෝජනේ තමයි ඒ රූපේ පිළිබඳ මනාපය පහල වෙනකොටම දැනගන්න. නිකන් බලුකුණක් ගැටලි වුණක් දැකලා අසුචි පිටක් දැකලා අමනාපය පහළ වුණා නම් ඒක අමනාපයක් කියලා දැනගන්න පුළුවන් නම් ඒ මනාපය හෝ අමනාපය හැත්පැඳෙන ගතිය වැඩෙන ගතිය නතර වෙන්න තියෙන ඊට වැඩි. ඒක දැක්කේ නැත්නම් ඒ දැකපු රූපයට ආශ කරලා උපාදාන කරන එක දිගේ ඒකට ගැළපෙන දේවල් අපි කරන්න පටන් ගන්නකොට අන්තිමට රාගරත් වෙලා උන්මත්තක වෙලා කණ්ඩ බොණ්ඩ බැරුව ගිහිල්ලා මැරලා යන තරමටම අර රාග හිතවිල්ල වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා මේ රාගයාගේ කියන රාගය කියන මනාපෙනේ. ඒ මනාපයාගේ පහළ වෙන තැනම අල්ලාගත්තොත් නියපොත්තෙන් කරන්න පුළුවන් ගහ වෙලාවේ කඩලා දැම්මොත් ගහක් වැවිලා පොරවෙන් කපන්න වෙන්නේ. ඒක නිසා රාගයෙන් මත් වෙලා රාගරක්ත වෙලා කාමීච්ඡාචාරය කළා අමාරු වුණාට පස්සේ මත හිතේ දාලා කසපාර ගහලා මොන දඩුවම කරත් ඒක මා අම්මන්න තකතිරු මරි මෝඩ වැඩ. ඒ මනුස්සයා නෙමෙයි ওই මනුස්සයත් එතන ගියොත් ඔය වැඩේ වෙනවා. මේ මනුස්සයට ගැහුවයි කියලා කවදාකවත් මේ මනුස්සයාට මේක බතු උනේ තාම සියුම්ම. මේක උපාදාන කරපු නිසා ඒක දිගේ ගියා. ගියාට පස්සේ මේ සමාජ විචක්‍රමණේ වෙලා මගේ අපරාධ කාම අපරාධ වෙනවා. ඊට පස්සේ පෞකාරයට ගල් ගහනවා වගේ දඬුවම් කෙරුවට වැඩක් නැහැ. නිසා බුදුරජාණන්සේ කවදාකවත් ඒ වාගේ අනුන්ගේ රාගයක් වෙනුවෙන් අනුන්ට දඬුවම් කිරීමේ ක්‍රමයක් දේශපාලන වාසියක් ඒ මනුස්සයාගේ தත්ත්වය පිළිබඳව අධිකරණ ශක්තියක් කිසිම කෙනෙකුට කිසිම තැනක දෙන්නේ ඒ ඒ මේ තරම් මේ අවුරුදු 2600ක් ගේ ලෝකේ තාම බුද්ධ ධර්ම පවතින්නේ ඕනෝක නිසා කවුරු හරි රාගයෙන් රත් වෙලා හෝ ද්වේෂයෙන් මත් වෙලා හෝ එයා මොකක් හරි අපරාධයක් කරුවා නැත්නම් කාම අපරාධයක් හෝ සතුන් මැරීම මොන එකක් කරා. ඉතින් මේ මනුස්සයා ළඟට ගෙන්නලා පෙන්නලා දෙනවා. අපිට තේරෙනවානේ දැන් මේක ප්‍රමාදවටපත් වුණොත් මේක වැවෙනවා. වැවුනොත් ඔබට කොහොමඩක්වත් නැත කරන්න බෑ. අන්දක් කුරු තියෙන ගල බුරුල් කරන්න ඔබට පුළුවන්. ගල පෙරලෙන්න පටන් ගන්නතර වාසිය ඔබට නැත කරන්න බෑ. ඔබට එකයි කරන්න තියෙන්නේ මේක දැනගෙන ගල් බුරුල් කරන්න එපා. බුරුල් කෙරුවොත් ස්නෝබෝලින් කරනවා. ඒ වගේ මේ රාගය හෝ වේදනාව ගත්තොත් රාගය හෝ ද්වේෂය එන්නකොටම දැනගන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් ආස්වාසයේ ඉන්නකොටම දැනගන්න පුරුදු කරපු මනසක් තියෙන කෙනෙක් ඉන්නවා නම් යාට තේරෙන්නේ නැහැ මොකටද මේ ආස්වාදෙ මුල ඉඳලා දැක්කම ඇති වැඩේ මොකද්ද කියලා. ඒ කියන්නේ ලාභය සත්කාරය සම්මානය ලැබෙන්නේ නැහැ නේ. නමුත් මේ රූප ධර්මයාගේ හට ගැනීම රූපපාදානස්කන්ධයේ හට ගැනීම පාදාන කන්දක් උපාදානයක් නොවෙන්න රූපයගේ හට ගැනීම බල්ලපුරුදු කරපු කෙනාට වේදනානුපස්සනාවට ගියාට පස්සේ කායනුපස්සනාව වේදනානුපස්සනාවට ගියාට පස්සේ කියනවා ඔය වාගෙම තමයි මනාපමනාප දෙක හිතේ පහළ වෙන්නේ. ඒක කලින් සාප්පෙන් ගෙනත් තිබුණේ වනේ. ඒ වෙලාවේ පහළ වෙනවා ඒ ගැන අවිද්‍යාව පහළ වුණොත් නොසලකිල්ල පහළ වුණොත් අසතිය පහළ වුණොත් ඒක වැරදි. නිසින්ින්ද වැරදි. සතිය පහළ වුණොත් විද්‍යාව පහළ වුණොත් ප්‍රමාදය පහළ වුණොත් ඔබට තේන ඕන්න මම දැන් රාග රක්ත පුද්ගලයෙකුගේ අවශ්‍ය කරන ආගේ විශේෂ පහළුණයි කියලා ඒ පුද්ගලයාට ඒක නතර කරන්න තියෙන හැකියාව වැඩි. හැබැයි කාටවත් අල්ලමු ගෙදර මනුස්සයට ඒක නතර කරන්න බෑ. සුප්‍රීම කෝට් එකේ ඉන්න විනිශ්චයකාරතුමාට ඒක නතර කරන්න බෑ. ඒ නිසා රත්තරක වැඩි වුණාට පස්සේ මතට මොන දඬුවම දුන්නක් ආදාකත් මේ ධර්මතාවයට වෙනසක් වෙන්නේ නැහැ. සරුවචනාංශයේ කියන රාගේ මත් වුණාට පස්සේ බබා ඔය වැඩේ කරන්න බෑ. මේක නිසා රාගේ මතු වෙන බව දැනගෙන ඒ රාගේ මතු වෙන්නේ ඉස්සරලා සතිය පිහිටුවගෙන රාගේ මතු වෙනකොටම මේ ද්වේෂයක් මේ වචනේම දාගන්න එක ප්‍රශ්නයක් නෑ. මතු වෙනකොටම ඇල්ලුවොත් ඒක තමයි කියලා කියන්නේ වේදනාව පාදානස්කන්ධයේ මුල දැක්කයි. ඒක දැකපු කෙනාට රාගේ නතර වෙන්නේ එක හැරෙම සම්කිසි ප්‍රමාණයක් එක දුවනවා. ඒ නිකන් කැඩිච්ච වුණාගේ වලිගේ වගේ කැඩිච්ච ගමන්ම ඌණගේ වලිගේ පණ තියනවා වගේ දඟලනවා. නමුත් අපි දන්නවා ඌණගේ වලිගේ දඟලනකොට පණ නැහැ. ඔක ඉවරලා නතර වෙනවා. ඒ වගේ තද්ද බල රාගයක් ආවත් පටන් ගන්න වෙලාවෙ ඉඳලා ඒකේ වැඩිගෙන එනකම් බලාගෙන ඉන්න කෙනාට තේරෙනවා. දැන් ඒකට අවශ්‍ය පොහොර නැහැ. ඒකට අවශ්‍ය මෝඩකම නැහැ. ඒකට අවශ්‍ය අසත්‍යමයි ළඟ නැහැ. ඒකට අවශ්‍ය පමාවමයි ළඟ නැහැ ඒනට මගේ ළඟ සතිය තියෙනවා විද්‍යාව තියෙනවා අප්‍රමාදී තියෙන සම්බන්ධතාව අන්තිමට හුණු වලික ගැහිල ගැහිල ගැහිල නැත්නම් ඒකට රාගේ පහ වෙලා යන තැන වේදනාස්කන්ධේ පහ වෙලා යන තැන එහෙම කෙනෙකුට දක ගන්න පුළුවන් වෙනවා මම දන්නවා මම මේ කතා කරන්නේ තම ගැඹුරක් කියලා අදුනිකේකට ටිකක් බරපතලයි කියලාත් මම දන්නවා ඒ කියන්නේ මේ මූල ධර්ම මූලිකව පිළිගන්න තේ කරනාට මේක නිකන් බුදුහාමරගේ බණේ අලුත් බණක් කියලා හිතෙන්වත් ඉඳ තියෙන බව මම දන්නවා. නමුත් මේක කළ හැක්කක් ලොකු අභියෝගයක් කරලා බැලුවොත් පේනවා රාගේ පහළ වෙනකොටම අනාපමනාව දෙක පහළ වෙනකොටම ඇල්ලුවාම ඒකට කියනවා වේදනා උපාදානස්කන්ධයේ මුලාව දැක්කයි කියලා. ඒතර සලකුණු ගැනීමක් තියෙනවා අපි ළඟ. මොකක් පහළ වුණත් දැන් ආශාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් කළ දැනගන්න එක සලකුණු නිසානේ ආශාසයේ සීතලයි ප්‍රසවාසයේ උණුසුමයි. ආශාසී දිග නම් ප්‍රසාසී කෙටි කිතයි නැත්නම් ප්‍රසාසී දිග ආශාසී කෙටි නැත්නම් සමබරයි කියන්නේ තේරම ආශ්‍රව ප්‍රසාසී සලකුණේ හොඳට මතුවෙනකොට බලන්න. විනස දක්නාසුලුව බලන්න. බලාන යනකොට සතිය ඒකට කියනවා සතිය සුපතිත්ථිත වෙනවයි කියලා. සුපති පිහිටි සතියක් ආවට පස්සේ ඒ සීතල උණුසුම් ගතිය ඒ විදිහට ආශාසයත් සම්බන්ධ ප්‍රසවාසය මත උනාට ආශ්වාස ප්‍රශ්වාස සංසිඳනකොට මේ උණුසුම් සිසිල් ගති ඒ සලකුණු ගන්න ගති ඉවට දකින්න ගන්න පුළුවන්. ආනාපානෙ නොපෙනී යන හැටි දක් ගන්න පුළුවන්. ආශ්වාසයේ කෙලවර වෙන හැටි දක් ගන්න පුළුවන්. කෙලවර වීමක් නෙවෙයි සිද්ධ වෙන්නේ සංඥා කෙලවර වීමක් විතරයි. ආශ්වාස ප්‍රශ්වාස නතර වෙනවා. මැරෙන්න එපා. මැරෙන්නේ භාවනා කරනවා. මැරෙනවා වගේ හිතියට මැරෙන්නේ නැහැ. නමුත් මැරුණ ඒ පුද්ගලයන් ඇරුවොත් ඒ මාසත් කියන මොනම තාලෙන්වත් තියනවා කියලා අල්ලනවා. මොකද වෙලා තියෙන්නේ? සංඥා ටික දෙවිලා තියෙනවා. සංඥා ගෙවුනට පස්සේ වෙන්නේ සිද්ධිය නැති වුණා වගේ. ඒක මහානිදාන සූත්‍රයේ ඉතා පැහැදිලිව සර්වඥාන්සේ පෙන්නනවා. මේ සංසිද්ධියක ඇති රූපයගේ අධිවචන සම්පර්ශය හෝ නාමයගේ යත්තා වූ පටික සම්පර්ශය ඒ යේන නිමිත්තේ යේන ලිංගයේ යේන ආකාරයේ යේන අධිවචනයේ නිරුත්පතේ ඕනම නාමස්කන්ධයක් වූ රූපස්කන්ධයක් අපි හඳුනන්නේ ඒකේ නිමිත්ත ලිංගී ආකාර අනුව. මේ ලිංග නිමිති ආකාර නැතුනම අපිට පේන්නේ වස්තු නැතුනවා. ඊටානකසේ සරුවචන්සේ සඳහන් කරනවා අකේය සංජිනෝ සත්ත අකේයස්මින් පතිත අකේයස්මින් පරිඥාතං යෝගමායන් කිමච්චන. අපේ මුළු ලෝකෙම ඇදලා තියෙන සංඥා ටිකක් උඩ. අපේ සම්පූර්ණ බාහිර දැනුම සංඥාට ඔගයක් උඩ තියෙන. මේක කවුරුහරි කියපු ටිකක් විතරයි අපි දන්නේ. ඒක මම නිතරම මතක් කරන දෙයක් තමයි. අපේ සිංහලයේ තියෙන දීන ගතිය. ගොඩාක් කල් තිබුණා ඔය මහමෙන් නාය සමාධිපුතු පිළිමේ අවුරුදු ගාන දිර දිලා ගියා. එක් එක් හැරිලා බැලුවේ. නේරුතුම ඇවිල්ලා කිව්වා චා මේ ලෝකේ නෑනේ මේ වගේ වටනක වටිනවනේ කිව්වට පස්සේ ඔක්කොමලා බැල් බැඳගෙන දැන් යනවා මහමෙන් උනාවේ බුදු පිළිමේ බලන්න මොකද අර ලොක්කෙක් කියපු හින්දා. ලෝකේ කියන්නේ ඉස්සෙල්ලා ඔක වල් වැදුනා එක් එක්ක කරන්න. අපිට මොකක් හරි දෙල්ුණත් රට දෙල් කිව්වොත් වටිනවා. ගෙදර තියෙන දෙල් හරියන්නේ නැහැ. කවුරු හරි සුද්දෙක් ඇවිල්ලා මේකට මෙහෙමයි කිව්වට පස්සේ ඊට පස්සේ තමයි අපේ දැනුමට PhD ද degree ද ඔක්කොම හම්බ වෙන්න පටන් ගන්නේ. බුදුරජාණන්සි කියලා තියෙනවා අපි මේ තරම්ම ලේබල් වලට කැමති. සංඥා වලට කැමති මුළු දැනුමම මෙතෙක් ප්‍රකාශ වෙච්ච දේවල් මත විතරයි ඒකට තමයි දැනුම කියන්නේ බුදුදහස කියනවා කී කවදාකවත් නිවන නැහැ. කවදාකවත් මධ්‍යම ප්‍රතිපදාවක් නැහැ. සත්‍ය නැහැ. ප්‍රකාශිත දැනුමක් කියලා කියන්නේ පිළිමු වෙච්ච බතක්. ඊ ගන්න දෙයක් එක සැකන් නැහැ. අපි ඔරිජිනල් එකට කැමති නැහැ ඔරිජිනල් එකේ නෝට හරහා අපිට වමනෙට යන්නේ. බය වෙනවා. හිතපු දන අමතකුණා වගේ වෙනවා. කම්මැලි වෙනවා. එපා වෙනවා. ඉතින් බුදුදහම සඳහන් කරනවා ඔබ කොච්චර බහුරුක ගහිතියත් සංඥා ශේස්ත්‍රයේ ඔය සංඥාව හරගෙන පටන් අරගෙන ඉවර වෙන එක. ඔබ පටන් ගන්නම දන්නවා නම් ඒකත් ඔබේ සබම්බුලක් බව තේරෙයි. ඉවර වෙනවා දකින්නවනම් ඒක සබම්බුලක් බව තේරෙයි. උඹට මොකුත් වෙන්නේ නැහැ. ඔය සංඥා ජීුණත් එකයි නැතත් එකයි. විශේෂයෙන්ම සංඥා තුල සත්‍යය. ප්‍රඥා කියන්නේ සම්මුති ටිකක් අපි දෙකොල්ලෝ එකතු වෙලා ගත්ත සම්මුතියක්. ඒක සත්‍ය නෑ. පරමාර්ථ ධර්ම වලට යන්න බෑ සංඥා කියලා. නෝ සංඥා නැතුවත් බෑ. ඒ නිසා අපි සංඥා ස්ථිර කරලා ඒක හට ගන්න හැටි බලනවා, ගෙවෙන හැටි බලනවා. හට ගන්න හැටි බලනවා, ගෙවෙන හැටි බලනවා. ඉතින් ඒ නිසා අපිට ආශස්වාසස ගෙවිගෙන යනකොට බය හිතෙනවා නම් එහෙම නැත්නම් කම්මැලි වෙනවා නම් කවදාකවත් මතක තියාගන්න භාවනාව කියලා වලක් දකින්න බෑ. අපිට සංඥා හට ගන්නවට දකින්නට ඉර නගිනවා දකින්නවා වගේ දැහැගෙන යන හැටි දකින්න. එදාට තේනවා මේ සංඥා ස්කන්ධය සංඥා උපාදාන ස්කන්ධය එතන හටගෙන එතන නැති වෙන එකක්. දැන් මේ කැනඩා රටේ පිළිකර ගන්න සංඥාව ලංකා රටේ පිළිගන්නේ නැහැ. මෙහි විවස්ථාවේට අදාළ නැහැ. ඒක නා හදාගත්ත සංඥා ටිකට අනුව තමයි ඒකට එකේ සමාජ තත්ත්ව නීති, ආචාර ධර්ම, නීති පද්ධති ඔක්කොම තියෙන්නේ. ඒ සංඥාව ඒ රටට ගියාට පස්සේ ඒක පාවිච්චි කරනවා තමන්ගේ රටට ගියාට පස්සේ කහ ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් අපි කට්ටියට කියන්නේ ලංකාවේ මිනිස්සයා එංගලන්තෙට ගියාට පස්සේ සුද්දටත් වැඩිය එංගලන්ත වෙනවා. අපේ එක්කෙනෙක් ඇමරිකාවට ආවට පස්සේ ඇමරිකන් කාරයට වැඩිය අපේ කට්ටිය ඇමරිකන් නීති රකිනවා මොකද ඇමරිකාවේනේ. ලංකාවේ නෙවෙයි. ඒ වගේ මේ සංඥා රවට්ටගෙනilla දැක්කට පස්සේ තන්නේ කර උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි ටෙලි නාටකෙම ඉන්නේ. අනුන්ට කමාවාපෑමක ජීවත් වෙන. ඉතින් මවාපෑමේ බාහිරේ හොයන තාක්කල් කවදාකවත් මේ සංඥා පහළ වෙන හැටි, සංඥා ගෙවෙන හැටි දකින්න බෑ. ඒක නිසා නිකන් සාමාන්‍යයෙන් කියන්න පුළුවන් මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙනකම් කවදාකවත් නිකන් දකින්න බෑ. මේක නෑ. මේක හදන්නෙම බාහිරේට. හදන්නෙම කාමයට. හදන්නෙම ලාභයට. හදන්නෙම සත්කාරයට. ඉතින් මේකේ දියුණු වෙනවයි කියලා කියන්නේ අධ්‍යාපනයේ ගියලට යනවයි කියලා කියන්නේ. ගන්න දෙයක්. යුනිවර්සිටි එකේ ඉන්නවට කියලා කියනවා BS mean bullshit කියලා. MS means more shit. PhD means pile deep and high. nothing to use. When you become PhD, you, you know everything about nothing. Useless thing. so more and what we are doing for our children. Can we there, is there any way out? අපිට කිසිම ගැලවුමක් නැහැ. මේකට අහුවෙලා ඉවරයි. ඉතින් මේ සංඥා ලෝකයේ අපේ දරුවා අන්දලා මවලා උඩ පුම්බලා තියෙනවා. අවදාකත්ව සංඥා වැඩි වෙනයි කියලා මානසික අසහනිය අඩු වෙනයි කියලා අහලා තියෙනවා. ඒක නැත්තම් මේ අසහනේ ආතතිය කඩකට දිනු. මේ සංඥා වලින්මයි ඇති කරන්නේ. ඒ තේන්දා බුදු දන්වන මේ සංඥා එන්නකොටම දැකපන් බයිරෙන් බලන්නත් ඒවා. ඒ වගේම ඒ හා සමාන විදිහේ ගෙවෙන කොටත් ඉවර මේ සංඥා විතරයි සිද්ධියට මොකුත් කියලා නැහැ. ඔය අපේ හුස්ම පිළිබඳව සංඥාවක් නැතුනට හුස්ම නැති වෙන්නේ නැහැ. ඇත්තටම ඉතින් යාර තමයි භාවනාව තියෙන්නේ. ඒ වගේම සංස්කරණය අපිට යමක් දිහා බලන ඉඳලා යමක් නොකර සිටින්න බෑ. ස්වාමීන් වහන්සේ හොඳට භාවනා කරගෙන මම ගියා. ඉතින් මට ආනාපාන නතර වුණා. දැන් මොකද කියන්නේ මම බුද්ධ අනුසුසිතියක් වඩන්නද? නිකන් ඉන්නවා <laughs> මෛත්‍රී භාවනා කළොත් මොකද වෙන්නේ? මම අනිච්ච දුක්ඛං අනත්තං කියලා මෙනේ කළොත් මොකද වෙන්නේ? අපිට යමක් නොකර ඉන්න දන්නේ මේ උත්සාහ කරන්න පුළුවන් තරමක හිස් කරගන්න. හිස් කරපු ගමන් මොකක් හරි කුණක් වෙන ලෝකේ අතාරිට. ඒකද කියනවා ඉසක කියනවා. පිච්චිලි කියනවා. කොන්දරි කියනවා. ඉතින් නිසා අපිට මේ යමක් නොකර සිටීමේ හැකියාව සර්වඥාසින්න කාලේ. ඒ පුකුසාති බ්‍රාහ්මණයාගේ ගෝලේ අනිත් විදිහට. ඇවිල්ලා සරුවචනාංශයට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ දන්නේ අපේ අතුන් වහන්සේ අමෝපස්ථායක විදිහට අඳගහන ගියා ගමන යනකොට පාරක් අයින් ගියා ගතික පොඩ්ඩක් මට නතර වෙන්න ඕනේ කිය. ඒ නතර වෙච්ච වෙලාවදී ආ ධානයකට සමවැදුනා. කරත්ත 500ක් ගිය ආයතනෙන් ඒ කරත්ත 500 දුවේ නිසා මෙයාගේ මුළු ඇඟම දුබුරු පාටලා තිබුණා. නැගිටලා ඇවිල්ලා ඇහුවලු මොකද මගේ ඇඟ දුබුරු පාට වෙලා කියලා. එතකොට ඒ මේ කතා කරන ගෝලයා කිව්වලු ඔබතුමා දන්නේ නැද්ද? මිසලින් ගල් 500ක් ගියා. මට ඇහුනෙත් නෑ මට බාධාවක් වුණෙත් නෑ. ඉතින් බලන්න මම අදහන්නේ මෙන්න මෙහිම ගුරුවරයෙක් කියලා ඒ කෝලයා තමන්ගේ ගුරුනාංශ ගැන ප්‍රකාශ කරනවා. උදන්නාංශයකට මොනවක්වත් කියන්නේ නැතුව ඉඳන් ඉතන මහා දවසක් ගමනක් යනකොට මම ගෝයන් කපල ඉවරලා කමසක හදලා දුන්න පිටුරු මඩුවක තමන් වේශ නිසා ගිහිල්ලා භාවනා කරනවා. භාවනා කරනකොට යන වෙලාවේ කුඹුරු යායේ කවුරක්වත් හිටියේ. මම නැගිනකොට මුළු කුඹුරු යායම පිටලා එන සෙනඟක් එන කරබිල්ල. මම සක්මන් කරන බලනකොට මහා සෙනඟක් උඩ මම ළඟ ඉන්න ඉලන්දාට කතා කරලා ඇහුවා. මොකද මේ මේ සෙනඟෙකට එන්නේ. ඊළඟ ගිහුවා දැන් පොඩ්ඩක් ඉඳලා එන වැස්සක් අස්ස අකුම ගැහුවා. නියොන් සහෝදර දෙන්නේ කරක් බානක් එක්ක. ආ එදී හරක් බානක් නන්නා නියොන් සහෝදර දෙන්නක් නන්නා ඒකයි මේ මිනිස්සු ඌරට එකතු වෙන්නේ. ඉතින් ඉලන්දාරයවල බුදුහාමරගේ ඔබතුමා කොහෙද? මම මේ පිටුරු මත හිටියේ. බුදියාගෙන හිටින්නේ නෑ අහරලා ඉන්නේ. ඇහුන්නේ නැද්ද නෑ. කෙනේ ඇතුන් නැද්ද නෑ. ඉතින් බුදුරජාණන් ධනවරාර ගෝලයාගෙන් දැන් මේ දෙකෙන් කොයි එකද වඩා හොඳ කියලා. අරත් 500ක් යනකොට ගණන් ගන්න නැතුව ඉන්න උනත් ඇහිණයක් ගහලා දෙන්නේ මැරලා ගියත් කරවන්න ඉන්න පුළුවන්කම. ඉතින් අපි ඒ වගේ තැනකට යන්නකින් අදහස් කරන මේ සංස්කාර කියන එක මහා උඩ දාන දෙයක් ගොජ දාන දෙයක් නිකන් දැකලා බලන් ඉන්න බැරි දෙයක්. අන්න ඒක අපිට වළක්වන්න බෑ. අපිට එකයි කරන්න පුළුවන්. මේක මේ මේ දේ මම කරන්න ඕන කියලා හිතෙනකොටම අමින්න සංස්කාරය. ආයෙ ඉති කරන්න ඕනේ මම මගේ ආනාපානට අපෝ යනවා කියන ආයෙ සංස්කාරය ඉවරයි. මම ඉතින් හරි මේ පරණ පුරුද්දෙන් කියනවා කියන මේක දැකගත්තොත් මේ සංස්කාර ස්කන්ධයගේ හට ගැනීම මෙහෙමයි. නැතිවීම මෙහෙමයි. මේක හැම චිත්තක්ෂණයකම ඇතිවීම නැතිවීම යන මිසක්කා සංස්කාර කියලා සුපර් මාකට් එකේ ගන්න දේවල් නැහැ. ඒක දකින්න නම් තියෙන්නේ අපිට ඇති වෙන්නේ නිකන් ඉන්න බැරි කම. දේවල් ඇඟිලි ගන්න ගතිය. ඒක දිහා සැලකිල්ලෙන් ඉන්න බුදුරජාන් වහන්සේ සබ්බ ලෝකේ අනාවිරත සංඥා කියලා ඔය දස සංඥා සූත්‍රයේ සඳහන් කරලා තිනවා. "යේ ලෝකේ උපේ උපාදාන චේතසා අභිඤ්ඤා චේතනා අදිඨානාබිනිවේෂානුසය ඒ පජහන්තෝ විමසින උපාදීයන්තෝ යෝගාවචරය ඉන්නෝනේ මේ ලෝකයේ යම් වෙලාවක විතයිලෙන් වීමක් උපාදානය කිරීමක් අදිෂ්ඨාන කිරීමක් චේතනා කිරීමක් වෙනවනම් ඒක දැකලා ඒකට අයිතිවාසිකම් කියන්නේ නැහැ චේතනා අදිඨාන අබිනිවේෂ අනුසය ආශය ඒ කොම ක්‍රියාවලිය මේ සංසාරේ පවත්තන්න හදලා තියෙන කොහොල්ලබුලි අපේ හිත අවුරුදු ගාණක් එක කර කර ඉඳලා තියෙනවා. දැන් අපිට සතිය තියෙනවනම් පංච උපාදානස්කන්ධයන්ගේ හට ගැනීම බලන්න ඕන නම් අපිට කරන්න තියෙන එක වෙනකොටම දැනගෙන මේ කෙලේශයක් උස්සන් උත්සන් වෙන්නයි හදන්නේ. ඔන්න නිර්මාණශීලීත්වයක්. ඔන්න අදහසක්. ඔන්න මෙහෙම කරන්න ඕනේ කියලා හිතන එක වෛර කරන්න එපා. වෛර කෙරුවොත් අපිට වෙන්නේ අපි වෙන පැත්තකට දෝසානුසය කරනවා. මේ හට ගන්න හැටි මගේ මෙහෙවීමක් නැතුව මගේ න්‍යායපත්‍යක් නැතුව මගේ සුභසිද්ධිය සඳහා නොවි නම මතුවේ නැහැටි මතුනාට පස්සේ ඒක අපි වග වෙනවා ඒකට සාධාරණීකරන්න වෙනවා ඊට මෙතෙ වැඩි හොඳයි මතුවෙනකොට මලකලා කරබන් ඉන්න පුළුවන් නම් ඒක ඊට පස්සේ ලොක් වෙලා යන හැටි නැති වෙලා යන හැටි ගන්න පුළුවන් ඇත්තට විශේෂයෙන් මේ සංඥා වේදනා සංස්කාර කියන මේ තුන මතුවෙන මතුවෙන වෙලාවේ දකින්න එක මේ ආස්වාසිය මතුවෙන දකින්නට වඩා සිවි. ප්‍රසවාසිය මතුවෙන දකින්නට සිවි. ඒකයි මේ කායන ප්‍රශ්නාවේ මේ හටගන්ම රූපස්කන්ධය හතු හටගන්නකොටම දැකගෙන ඉවර වෙනකම්ම බලන ඉන්නකොට තේරෙනවා මේක එතන එතන සම්බූල මතුවෙන්න වගේ වක්කඩකින් වතුර වැටෙනකොට එතන පෙන වක්කඩ පෙන පහළ වෙනවා වගේ බුබුලු පහළ වෙනවා වගේ එක පාරට රූපයක් පහළ වෙනවා. නැති වෙනවා. මේ මතුවෙන මතුවෙන රූපයත් එක්ක මේ රූපේට මනාපමනාප පහළ ඒ රූපය පිළිබඳ හඳුනා ගැනීම සංඥා ගැනීම සිද්ධ වෙනවා. ඒක හැඩවැඩ කිරීම ආලවට්ටම් කිරීම අදන ගති පහල වෙනවා. ආහන මේක ටික දිහා අනුන්ගේ දෙයක් වගේ බලන්න පුළුවන්. මේක උඹට අයිති දෙයක් නෙවෙයි. මේ කෙලෙස් කාට නිසා වෙන දෙයක්. සංසාරේගෙන ඇබ්බැහි නිසා වෙන එකක්. කෙලෙස් වාසනාවට සිද්ධ වෙන එක. උඹලා තියෙන වාසනාව තමයි මේවා දිහා බලලා නොසලී ඉන්නේ. ඒක මමයේ මාගේ කියාගෙන කියන්න පටන් අරගත්තොත් වෙන්නේ මොකද්ද කියන හැම එකකින්ම කර්ම රස වෙන්න පටන් ගන්නවා ඒ කර්ම වලට ගෙවන්න වෙනවා Tamanට වග වෙන්න වෙනවා ඉතින් භාවනාදී කරන්නේ අපි සීලයක පිළිසුතු ගෙනල්ලා සමාධියකින් අර නීවරණ නොයන තත්ත්වයටපත් වෙලා අරමුණක් ගෙවෙනකම්ම ඉඳලා අර විවේකී ආවට පස්සේ බලාගෙන ඉන්නවා මේකට අලුතෙන් කුණු කන්දල් අලුතෙන් වේදනා සංඥා සංස්කාර පහළ වෙන කොච්චර දොඩංගලන කොච්චර දානවා ඒක තියා බලන්න මේ ඔක්කොම ගినాපු ඇබ්බැහි කන් නිසා කරන දේවල් එකක්වත් මගේ සුභ සිද්ධියට හිටින්නේ නැහැ එකක්වත් මම හිතලා මගේ න්‍යායපත්‍රයට ආවා නෙවෙයි ඒ නිසා මට පුළුවන් නම් මේක දිහා බලලා මේ තමයි උපාදානස්කන්ධයන්ගේ හටගන්න මේ තමයි ගිවියා මේක වින් වින් කරලා පෙන්වන්නේ නැහැ නිකන් ගොජයක් පෙන්වන්නේ ඉතින් නැත්තම් පෙන දානවා වගේ එහෙම නැත්තම් වතුරකඩකට වැවුව වැවකට වැහිලා වහිනකොට වැහි බින්දු වැටෙනකොට ඇතුළේ දැඟලිල්ල වගේ. නැත්නම් ටීවී ස්ක්‍රීන් එක ප්‍රෝග්‍රෑම් එකක් නැතිලා ඩොට්ස් වැටෙන්නේ. ඒ වගේ දිගට පේන්න පටන් ගන්නවා. ඒක උනස් සද්දයක් කියලා ගන්න පුළුවන්, වේදනාවක් කියලා ගන්න පුළුවන්, රූපයක් කියලා ගන්න පුළුවන්, ඕන එකක් කියලා ගන්න පුළුවන්. මොකද්ද හිතන්නේ ඒ දේ බවට හැදෙනවා. අපිට පුළුවන් මේ දේ බවටපත් වෙන්නේ නැති එකේ ප්‍රාග්ගව තියෙන්නේ. අට ගන්න මූලික தත්ත්වයේදී ශක්තියක් වශයෙන්ම තියාගෙන පුළුවන් නම් ඕකට තමයි උග දෙනෙක් કોઈ විශ්ව ශක්තිය කියනවා සුව කිරීමේ ශක්තිය කියනවා ගොඩාක් වැඩ ගන්න පුළුවන්. නමුත් අපිට වෙලා තියෙන එකේ ශක්තිය ශක්තිය වශයෙන් තියලා ඇඟිලි ගහන්න නැතුව ඉන්න පුරුද්දක් ඇති කරගන්න. එචා එතෙන්ද ගියත් ඒ ඒ කියන විවේක ස්ථානයකට ගිහිල්ලා එතන ඒ දඟලන කම්පන චංචල ගති දැකලා ඒක තියා බලාගෙන ඉන්න සම්මාදිට්ඨිය තියෙනවා. යෝනිසමස්කාරය කියන්නේ බෑනේ. එහෙම නැත්නම් ඒකත් එක දඟලන්න ගත්තොත් ඒ උපේපු වාසනාව, උපේපු විවේකයේ උපේපු උදේකලාව තමයි නැතු වෙනවා. ඒ නිසා උදේකලාව උපේන එක එකක්. විවේකයේ උපේන එක එකක්. විස්රාම උපේන එක එකක්. ඒක සමාදම් වෙන එක තව එකක්. ඒකෙදි කියනවා අපි සාමාන්‍යයෙන් පික්නික් එකක් යන්න ඉස්සර වෙලා අපි කල්පනා කරනවා එපික් එකකට ගිහිල්ලා ඒ තැන් වල තියෙන ලස්සන ලස්සන දේවල් බලන එක ඒවල සම්බන්ධ වෙන්නේ. නමුත් පික්නික් එකට ගියාට පස්සේ කරන්නේ උටේ ඉඳලා හැන්දෙනකම් බුදිය ගන්න. ඒ වගේ තමයි අපිට විවේකයක් සඳහා අපිට හම් වෙලා වහා විවේකෙන් ගිහිල්ලා විවේකේ හම්බුනාට පස්සේ ඒක කෙලිසෙල්ලම් කරන්න පටන් ගන්නවා. මේ වගේ මහා විකාර ස්වරූපයක් මේකේ තියෙන. ඒ නිසා මේ බුද්ධ දේශනාව සම්බුද්ධ ජනසිකයන් නිල්ල ගමිතිගේ ඊළඟ පේනන ගැතියක්. නිසා මේ උපාදානස්කන්ධ පහ එතන එතන මතුවෙන එක මතුවෙන දේ බලනකොට ලේසිම දඩ තමයි රූපස්කන්ධය පහළ නැටි බලන එක. නමුත් එතනින් ගමන ඉවර වෙන්නේ නැහැ. ඊට පස්සේ වේදනාස්කන්ධ සංඥා සංස්කාර විඥාන කියන්නේ එන්නේ එන්නේ එන්නේ ගැඹුරු. නමුත් එකම පාඩමයි. එකම සමීකරණය. ආන්නේ කරන කරන ගියොත් මතුවෙන එකේදී ආඩම්බර වෙන්නේ නැතුව නැති වෙන එකේදී අඬන්නේ නැතුව. හොඳ මතුවෙනකොට සතුටු වෙලා නරක වෙනකොට අඬන්නේ නැතුව ඉන්න පුළුවන් ගතියක් අපි ළඟ තියෙනවා. මනුෂකම අන්නේ මනුෂකම ක්‍රියාත්මක කරොත් ඒ වගේ ගොජ දාන ගැටි අඩු වෙන කරගන්නවා. ඒකට අපි පොහොර දාන්නේ නැහැ. ඒකට අපි ඇවිසිල්ලක් දෙන්නේ නැහැ. ආනෙම සංසිඳ ගියාට පස්සේ තමන්ට ඇති වෙන ඒ ගතියට උපේක්ෂාව කියලා අපි කියන අෂ්ටෝක ධර්ම කම්පන වීම කියලා හරුවත් ගන්න කියන්නේ තාදී ගුණය. තාදී ගුණය කියන්නේ නොසලෙන ගතිය. සර්වඥයන්සේ සඳහන් කරලා තියෙන්නේ අලත්තං යදිදං සාදු නාලත්තං සුන්දරාමිති උභයේනේව සෝතාදී දුක්ඛං පතිවත්තති ජනසේ සඳහන් කරලා තියෙනවා ගහක් ළඟට යන මිනිස්සෙක් පළතුරක් බලාගෙන ගිරියක් බලාගෙන ඒ මනුස්සයා ගහලන්දි ගියාට පස්සේ පළතුරක් තිබුණොත් ගිරියක් තිබුණොත් අලත්තං යදිදං සාදුවන්නේ හොඳයි ඉතින් නොලැබුණොත් ඒත් ඉතින් සුන්දරයි. ඉතින් ගහට බනින්නේ ආ වෙලාවට දුන්නේ කියන්නේ. ගහක් ළඟ නෙගි අලත්තන් වදින සාදු නාලත්තන් සුන්දරයි. ඉතින් හොඳයි කියලා එනකතේ. උපයේ නේව සෝතාදි. ගෙඩි හම්බුණත් එකයි නොලැබුණත් එකයි. ඒ ගහක් ළඟට ගිය මිනිහෙක් වගේ නොසලී ඉන්න බලපං. ඒ භික්ෂුන් වහන්සේ කියන්නේ යක් යක් ගන්න පිළිසු ආවරිනකොට ඒ පාත්‍රයට බුරියානි බෙදුවත් අනේ සාංශ මොකක්වත් දෙන්න බෑ යන්න කිව්වත් දෙකම එකයි. නිබුරියානි කියනකට ගොඩක් පින් සිද්ධ වෙන්න ඕන නුදුන් නිකන බෞද්ධ වෙන්න කියලා කිව්වොත් ඕකේ නෑනේ බුද්ධහරම බෙදුවත් හොඳයි අනේ ස්වාමීන් වහන්සේ අද ගෙදර මොකක්ද දින යන්න කියවන ඒත් හොඳයි ඒ තරමට යන්න නම් අපි ළඟට මේ භාවනා කරනකොට එන දේවල් එක ගැටෙන්න පටන් ගත්තොත් ගැහෙන්න පටන් ගත්තොත් හොඳ නරක මනින්න පටන් අරගත්තොත් ඒ කියන්නේ උපාදානස්කන්ධ පහළ වීමේදී මුල සහ අඩ දැකීම කියන ගුණය අපෙන් නැති වෙනවා ඉතින් මේකේ තේරෙනවනේ මේකේ විශාල ගැඹුරක් තියෙනවා කියලා. මේ සතිය රූපයක පිහිටවලා යන්න හදන්නේ ගැඹුරකට කියලා ප්‍රශ්න තියෙන්නේ. මේ උත්තරේට තරහ හඳුර කැමතිද? ඉතින් බලමු හෙට මොකද්ද වෙන්නේ කියලා. අනික් හඳුර මොකද්ද කරන්නේ කියලා. මේක හඳුර අහන ප්‍රශ්න සාධාරණයි. දෙන උත්තරෙත් ඇත්ත. පිළිගන්නේ නැහැ. ඒ හඳුර පිළිගන්නේ නැහැ. බලන්න ඒකේ තියෙන ඒ කියන්නේ සත්‍ය වුණත් ඒ සත්‍ය උරගාලා බලා ගන්න බැරි නම් එයාට ඒක ප්‍රතික්ෂේප කිරීමේ අයිතිවාසිකමක් තියෙනවා. ඒක තමයි අන්තිමට දරුවත් යනාංශයේ මේ සූත්‍රයේදී මැදිහත් වෙලා කරන්නේ. ඉතින් මම හිතනවා අපි අනිත් දවසට ඒ ඒ රසය ඉතුරු කරගෙන අද මෙතනින් સમાપ્ત කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ ධර්ම දේශනාවට සමන් දීම සියලු දෙනාට පිංචිතු වේවා කියලා. අපි මේක අවස්ථාවක් කරගන්නවා. ඒත්තාවතාචාර්ය ගාථා සජ්ජායනා කරලා පේන පේන කාටත් පින්පැමිණීම සඳහා එත්තාවතාච කම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච කම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතා චාමේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශට්ටා චුම්මට්ටා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්칸තු සාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාගා මහිත්‍තිකා අනුමෝදිत्वा තිරං රක්칸තු දේශනම් ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්칸තු මං පරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ආව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සමාගමෝ හෝතු ආව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ යාව නිපාන පත්‍ය සාදු සාදු සාදු සුවපත් පිටා සාදු සාදු අනුමෝදාමි සාදු සාදු අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං සුපත්තිත්වා සුපත්ති Thank you. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti ශබ්ද සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු Thank you.